ඔන්න ඊළඟට පැහැදිලි කරන යමෙක් සමාන හෝ හීන හෝ විශේෂ වශයෙන් යමක් හඟිනවද? සමාන හෝ හීන හෝ විශේෂ වශයෙන් යමක් හඟිනවද? එයින්මයි ඔහු වාදයට එන්නේ. සෝ විවාදයට විවාදයට එන්නේ එයින්මයි. ඇයි දැන් එයාට ඕනේ මොකද්ද? ඊතර වීමේ කෘත්‍යයක් වෙන නෙමෙයි ගැළපීමක් එන්න. ලෝක විසි දැන් අපි ගොඩක් අද අද කතා කරනවානේ අද මේ ලෝක විසයක් බුදුරණවහන්සේ විශ්ව ලෝක ධර්මයක් කියන්නේ කියලා නෑ නෑ. විශ්ව ලෝක ධර්මයක් කියනකොට ලෝක විශ්ව ධර්මයක් තියෙනවනේ. ඉතින් ඊතරයි කොහෙද කතාව තියෙන්නේ. මේ මොනවද තිබෙන්නා වූ තිබෙන්නා වූ දෙයක් කතා කරන්නේ එතකොට. ඒ කියන්නේ මෝඩකම නෙමෙයි දුරු කරන්නේ. මේ සබහා ධර්මයට ඥානයක් තියෙනවා. මෝඩකම නෙමෙයි අර සබහා ධර්ම ඥානෙ ඉස්මතු කරනවා වගේ වැඩක් එතකොට. නේද? එනිසා මේ විශ්ව ලෝක ධර්මයක් නෙමෙයි. ඊතර වීමේ ධර්මයක් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ඒ එතනදී දැන් දැන් සමාන හීන උසස්. ඒ කියන්නේ දැන් සමාන හීන උසස් කියන්නේ යම් මැනීමක් ඉස්මතු වෙන. දැන් අපිට මොහක් හරි පේනකොටම මනින්න ওই තුන් තුන් ආකාරයත් එක්කනේ. ඔන්න ඔය කාරණාව එක යම් කිසි කෙනෙක්ගේ හැඟීමක් තියෙනවා නම් ඒ හැඟීමක් තියෙන්නේ ඇයි එහෙම? අර දිට්ඨියක් නිෂ්ක්‍රේ වෙලා ඒවා නිෂ්ක්‍රේ වෙච්ච නිසා මේ මේ මේක තමයි මැනීමක් තියෙන්නේ. විවාදයකට එන්නේ අන්න ඒකත් මේ ඒ හැඟීම යාට එනවා. එයින්ම ඔහු වාදයකට අන්න විවාදයකට එනවා. එයින්මයි එන්නේ. තීසු විදහාසු අවිකම්පමානෝ. මොකද අන්න තුන් ආකාර මානිය. විදහාසු කියන්නේ මානයට කියන්නේ. එතකොට මේ තුන් ආකාර මානයන් කෙරෙහි මොකද වෙන්නේ? අන්න කම්පණයකටපත් නොවේ නම් කම්පණයකටපත් වෙන්නේ නැහැ කියන්නේ ඒ මැනීම් යෙදෙන්නේ නෑගේ. මොකද මේ මැනීම් වුණා නම් යමකට තව එකතු වෙලා නේද? නිස්රේ වෙලානේ මැන්නේ. අන්නේ මැනීම් යෙදෙන්නේ නෑ කියන එක. කම්පැනි එකටපත් වෙන්නේ නැත්තම් ඔහුට අන්න ඒ කෙනාට සමාන හෝ විශේෂ වශයෙන් යෙදෙන්නේ නෑ. සමාන හෝ විශේෂ වශයෙන් යෙදීමක් වෙන්නේ නෑ. ඇයි? එහෙම කතාවක් නෑ ඊළඟට. ඇයි එහෙම කතාවක් නැත්තේ? ඒ විදහසුවේ ඒ විදහා මානයන් එක්ක කම්පනයක් නැත්තම් කම්පනයක් නැහැ කියන්නේ එකතු වීමක් නැහැ. ඒක නිස්සිතස්ස චලිතං නේද? නිස්සිතස්ස චලිතං. චලිතය අසති පස්සද්දි. අන්න නිස්සිත වුණාම සෙලවීමක් තියෙන කම්පනයක්. අනිස්සිතස්ස අන්න න චලිතයක් නැහැ. එහෙනම් චලිතයක් තියෙන නිස්සිතයි. දිට්ඨිය එක නිස්සිතයි. ඒ දිට්ඨිය දකින විදිහ නිස්සිත වුණාට පස්සේ සමායි හීනයි විශේෂයි කියන්නේ මෙන්න මේ යෙදීමක් වෙනවා, මැනීමක් වෙනවා. දිට්ඨියකට, ඥානයකට, සුත්‍යයකට මොනවාර නිශ්චය වෙලා. දැන් මේ අර්ථ විශ්ලේෂණය කරනකොට එහෙම එකකට නා යමු වෙන්නේ, රිංග ගැනීමකට නේද යන්නේ. ඊතර වීමක් ප්‍රායෝගික වෙන්නේ නැහැ, රිංග ගැනීමකට යනවා. ඉතින් රිංග ගැනීමක් වෙනවා නම් මොකද වෙන්නේ? ඊතර වීමක් වෙන්නේ නැහැ. ඒ මහා මෝහ ධර්මයක් නේ. ඒ මහා මෝහ ධර්මයකට යාලා, ඒ කියන්නේ යාලා මහා මුලාවකටපත් වෙලා. එහෙම මුලා වෙලා ඉද්දී මේ ශාසනයේ සංඥා පුංචි හෝ සංඥාවක් සාසනෙ ලබන්නේ නැති තැන ඒ කට්ටිය ඉතින් මේකට මොහොම ධර්මයක් කියන එක සාධාරණයි. ඇයි යාලට ඕනේ හැම වෙලෙම හීන ශේෂ්ඨ සමාන කියන මෙන්න මේ මැනීම් ඔස්සේ ගිහිල්ලා ඒ එක ඒ මඤ්ඤණාවත් එක්ක අන්න එයින්ම වාදය වාදයක් කතාවක් ඒ කියන්නේ විවාදයක් විවාදයක් පන්නගින්න එකත් එක්ක අර්ථ විශ්ලේෂණය දැන් මම හිතන්නේ ඔබට ධර්ම සාකච්ඡාවක් 227 ඒක දැන් පැහැදිලි කරන්න යෙදුණා මේ අර්ථ විශ්ලේෂණයක් එක්ක යනවා නම් ඊතර වීමක් වෙන්නට ඕනේ. දැනුමක් එක්ක යනවා නම් ඒක දැනුමයි. අර්ථ විශ්ලේෂණේ තාර්කික නෙමෙයි ඊතර වීම. අපි තාර්කික පැත්තෙන් බලන්නේ අතක්කාවචරයි ධර්මයේ. තරකාවචර නෑ. ඒක දැනුම තුලින්ම ඉදලා තියෙන්නේ ප්‍රමාණ කරන්න බැරි විදිහට. දැනුම තුලින්ම. ඒතර අතක්කාවචරයි කියලා කියන්නේ මේ කියලා දෙන කියලා දෙන කාරණාව ප්‍රමාණ කරන්න බැහැ කියනකොට අප්‍රමාණයි කියනකොට තරකයකට ඉඩක් නැහැ. තරකයක හැසිරීමක් නැහැ. ඒ අන්න ඒ කාරණාවේ සිද්ධියට යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒක අපි ගොඩාක් කතා කරලා තියෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය. එතකොට අන්න ඒක සිදු වෙන තාකල් මොකද වෙන්නේ? දිට්ටිවල මේ වගේ läගගෙන රිංගගෙන මේක මහා මොකද්ද කියලා අර අර අර ඒ ඒ චින්තනයනේ සත්‍යවාදී නෑනේ මුග්ධයිනේ මෝඩයිනේ සත්‍යවාදී නෑනේ අන්න ඒ නිසා ඒ චින්තනයේ මේ අනුම්පි සංඥාවක්වත් ඊතෝ මෙහි දැකීමක් නෑ කියන්නේ හොඳට තේරුම් ගන්න ශ්‍රී ගෞරව